සියලුම ඇමතිවරුම කැඳවල මම කතා කරගත්තේ මේකේ තියෙන එක සෞඛ්‍ය සේවය. මුදල් ඔක්කොම මම තමුන්නාන්සලට බාර දෙනවා. මම බලය බෙදන්නට හිතෙන් සහ ගතින් එකඟ වුණ පුද්ගලයෙක්. ඒ නිසා තමුන්නාන්සලයි අපි කියලා වෙනසක් නැහැ. තමුන්නාන්සලට මම බාර දෙන්නම් පළාත. ඒකට අවශ්‍ය මුදල් ඔක්කොම මම ලබා දෙන්නම්. මේ වැඩ කටයුත්ත එකට අපි කරමු. ඒ නිසා සම්පූර්ණ බලතල පළාත් ඇමතිවරුන්ට දුන්නා. දීලා මම කිව්වා සියලුම රෝහල් වල තියෙන අඩුපාඩුකම් මේක පළාතද මධ්‍යම රජයේද කියලා එකක් නැහැ. මම වගකීම බාර ගන්නම් තමුන්නාන්සල කියන්නේ අඩුපාඩු මම අවශ්‍ය මුදල් ටික හොයලා. ඒක තමයි මගේ වගකීම.